පාසක මහත්තු සම්බන්ධ කරගෙන සත්‍යපතා සෙනසුරාදා ධර්ම සාකච්ඡාවක පවත්වන්නේ ධර්ම සාකච්ඡා සඳහා දැන් අදත් අපිට සෙනසුරාදාවක විලාප මිලලා තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන පැයකමාර කාලයක් මේ සඳහා ගතකරනද ඒ ගත කරන කාර්ය මුල් ස්වල්පේ විනාඩි ස්වල්පේ අපි ඊවස්ථාව සීපත් කර ගැනීමට චාරිත්‍රාක් කරගෙන තිනවා ඊගාට වාරේ පැමිණිච්ච ධම්මපද ගාතාවක් ඉදිරිපත් කරගෙන අපි ධර්ම සාකච්ඡාවට පිළිබඳ ඒ සාකච්ඡාවවලදී අනිකුත් ඒ සම්බන්ධ වෙන අයට යුක්ති සාකච්ඡාවක් බවට පත් කරගෙන අවශ්‍ය ප්‍රශ්න ප්‍රකාශන ඉදිරිපත් කරන්න අවස්ථාවක් සැලසෙනවා.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 සල්ලේඛං අච්ඡන්තේන අප්‍රමත්තේන භික්ඛුනා කප්පියේහින කාතබ්බා ආමිසත්තාය ලෝලතා යුහෙයි කැපදේයිද ලෝල් නොවිය යුතුය. තාගැබ් බොමලු හැමදෙමින්ද කඳ දුම් මල් පහන් ආදාපුදමින්ද දැහැටි වනදමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමේ මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාගවත් ආද නොකළ යුතුය. වැඩිමාළු සංගුණ හලෝ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සනන්ත අපි කතා කරපතන් අරගෙන මේ සම්බන්ධ වෙන්න හොඳයි අපි දැන් ඉන්නේ විවස්ථාව කියවන අවස්ථාවේ නිසා මෙතනදලම සම්බන්ධ වෙන්න අපිටත් අද විනාඩි සුවල්පයක පමාවක් සිද්ධ වුණා. වැඩිමහල් සංගුණා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ ඉඳගෙන කතා කළ යුතුයි. දරුවන් ඇඟාල්ලා ආදර නොදක්විය යුතුයි. අන්‍යයන්ට බාධා ඇති වෙනසේ නොහැසිරිය යුතුයි. නොහැදෑරිය යුතුයි. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන් තර්ජනාදී නොකරනු වැඩිමහල්ලන් නොවිචාරා නොකල යුතු දේ දන නිසිසේ පිළිපැදිය යුතු ඇතුළත හට ගන්නා අධිකරණයක් කිසි ලෙසකින් පිටතට නොදිය යුතු පිටත ඇතිවන අධිකරණ ඇතුළත කලහතිය පහළ වෙනසේ වැඩ නොකල යුතු කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු ධර්මයේ පිළිබඳ වූද ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්ලි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය තීරණයකට නොබැසී එන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝබන්තෝ වනං රාජානෝ මුත්තා මනි විභූසිතා යථා සෝභන්ති අතිනෝ සීල භූෂණ භූෂිතා යනුහි සීලාභරණේ මමුත් নানা ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකළ යුතුය. අත්ති කිලම ථාන යෝගයට ආයතන කෂ්ඨ වෘත දුෂ්කරාසන ආදී වර්ජණය කොට ශරීර සෞඛ්‍ය අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. කිලංකම් ආදී සුදුසු කර්ණක්කත්ව දිනචරියාව කිසිනෙසකින් කඩ නොකළ යුතුය. බහැර ගමන් නැවැත්විය යුතුය. බහැර හැරියනවාගේ ගමනක් කරුණක් පැමිණි කල්ලි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. හිතේ පහළ වැටීම ආධ්‍යාත්මික ගුණ පරිහානියට ආධ්‍යාත්මික ගුණ సంతානේ වැටීමට හේතු වන හේයි හිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කමඨාන හෝ රකින්න දුතාංග ආදී ආචාර්ය උපාධ්‍ය ආදීන්ට මුත් තෙස්සන්ට නොදැනෙන සේකල යුතුය. න භික්ඛවේ කේනිති පරියායන ජාත රෝග රහිතං සාදී තබ්බං ඊ වදාළ බැවින් සංරිදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදන් කිරීම සිවුරු පිළිකර පිළිකර පොත්පත් ආදී මුදලට දීම අරමුදල් පිළිහිටවීම මුදල් අනුමම පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තන්පත් කිරීම ආදී කවර හැටියකින් හෝ මුදල් මිල මුදල් පරිහරණය සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී කිසිම බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනයට සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වීන නැවත බාහිර නොගත යුතුය. යෝගාශ්‍රමීය කාර්ක ස්වභාවයේ අනුමැතිය ඇතිවම අභිනව සෙනසුන් ඉදි කිරීම හෝ බාහිර ගැනීම හෝ කල යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදි කරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාට ඇතුළත් නොකර ගත යුතුය. විහාරාධිපති තනතුරුපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලික හෝ ශිෂ්‍යන් ශිෂ්‍ය પરම්පරාවට අයත් කරනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉදකඩම් පවරා නොගත යුතුය. නැවතී සිටින් තනකින් අන්තනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසරපත්‍යක් රැගෙන යා යුතුය. වේදිකාරී වැවිදින අකීකර ශිෂ්‍යන් කාර්ක සභාවේ නියමයේ පරිදි සංස්ථාවෙන් ඉවත්කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. වික්ෂු සාමණේර සංඝරත්න ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥාලේකාධිකාරී වංශයේ වෙත ඉදිරිපත් කළේ බැවිනු. උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශපත්තු ලියාපදිංචි කිරීම පිට මාසයක් ඇතුළත ඇතුළත ඉදිරිපත් කළ යුතු බැවිනු. යෝගාශ්‍රමයේ සේනාසනයන්හි පැවිදි වූද උපවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාවකාරක සභාවට ඉදිරිපත් කළ යුතුය. කාර්යෝපසම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරී වංශයේ වෙත දනුන්දී චිරාගත ආරණික සම්ප්‍රදාන කූලව ගරුප සම්පදා විනය කර්ම සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරුප සම්පදා විනය කර්මයට අතුලත් කර නොගත යුතුය. බාධ්‍ය සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී සාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතින් වහන්සේගේ අන්දනු ඇතුවම සිදු කළ යුතුය.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 දහම් පහක් කළ තැනැත්තා ගටිල බමුණු අරබ සලස් නුවර දෙව්රම න ජටාහි න දොත්තේන න ජච්ඡා හෝති බ්‍රාහ්මනෝ යම් හි සච්ඡං ච ධම්මෝ ච සෝතුති සෝච බ්‍රාහ්මණෝ අන්නය ජටාහි බ්‍රාහ්මණෝ න හෝති ගොත්තේන බ්‍රාහ්මණෝ න හෝති ජට්ඨා බ්‍රාහ්මණෝ න හෝති යම් හි සච්ඡං ච ධම්මෝ ච සෝතුති සෝච බ්‍රාහ්මණෝ වාචය හිංසස්සාමහ නවලෞතුරා දහම් පතක් කළ තැනත්තාම බ්‍රාහ්මණයාය අර්ථ දල මණ්ඩල කර්ණ කොට බ්‍රාහ්මණ නොවේ පෙළපත කරනකොට බ්‍රාහ්මණ නොවේ ජාතිය කරනකොට ගෙන බ්‍රාහ්මණ නොවේ යමෙකු කෙරෙහි සින්පස් දහම්ද සෝවාන් සදගමි අනගමි රහත් යන සිව්මගින් පිළිවෙලින් පරිඥා පහන සත්‍චිකිරියා භාවනා වශයෙන් එක් එක් මගින් සිව් අයුරින් කොට නිමාන ලද සලස් අයුරු සිව්පස් දහම්ද සිව් මාර්ග සිව්ඵල නිවනය කිව් නව ලෞත්‍රා දහම්ද ඇත්තේ නම් ඒතනත්තා පිරිසුදුය ඒතනත්තාම ග්‍රාහමණයාය ජටාහි හිතෙහි කරන ලද ජටා කරන කොටය ජටා නම් එකට බැඳුණු නොහොත් අවුල් සහිත කොණ්ඩය ගොත් තේන පෙළපත කරන කොටය මෞපියන්ගේ වාසය හෝ මෞපියන්ගේ වංශය හෝ ආදිම කුල පරම්පරාව කරන කොටය ජත්තා ජාතිය ඉපත්ම කරන කොටය විපස්සූ ජාතියක ඉපත්ම නිකාය සත්‍යං සිව්සස්ය සොළොස් අයුරකින් පසක් කරන ලද සිව්සස් දහම්ය මේ වග හතරවන ගයේ විවරණය බලන්න ධම්මෝ දහම්ය නව නව වැඩාරුම් ලෞතුරා දහම්ය පහස්ත වර්ග 16 වන ගයේ විවරණය බලන්න නිදාණය ධාම නාමින් හැඳින්වීම ජටිල බවුණ දඹදිව බවුණ උඩඟුකමින් මත් වූෝය ඔවුනට බ්‍රාහ්මණ නාමයෙන් බුදු සවුන් හැඳින්වීම නරුස්නේය ඕහු බ්‍රාහ්මණ කුලතියන් විනා අනිත් කුලතිය බ්‍රාහ්මණ නම් බුදුසවුව නොඑක් ගොත් ඇත්තෝය නොඑක් කුලවලින් පැවිදි වූෝය නොඑක් නම් ගොත් ඇත්තෝය එහෙයින් ඔවුනට බ්‍රාහ්මණ නාමය නොයදිය යුතුයයි සිතති සරත්නවර වැති එක්තරා ජටිල බමුණෙක් මාගේ දෙමාපියෝ බ්‍රාහ්මණයෝය පිරිසු කුල ගොත් ඇත්තෝය මම පිරිසු බ්‍රාහ්මණයෙක් වෙමි බ්‍රාහ්මණයයි කියොයිත්තේ මතයයි සිටුයේය උපමනකින් නොනවති ඒ බමුණා බුදුරදුන් වෙත පැමිණ මෙසේ පැවසුවේය. බමුණා බුදුරදුන් වහන්සේ ඔබගේ සව්ව නොයෙක් දෑ ඇත්තෝය නොයෙක් කුලවත් ඇත්තෝය එහෙයින් ඔබ වහන්සේගේ සව්ව බ්‍රාහ්මණ නොවේති බ්‍රාහ්මණයයි නොකිව යුතුය එසේ කිව යුත්තේ බමුණ දෑ උපන් පිරිසුදු බමුණු පෙළපතක් ඇති මටයි කීයේය බුදුරද ඔබ ගන්නන් බමුණු දෑ උපනත් පිරිසුදු බමුණු පෙළපතින් යුතුවත් බ්‍රාහ්මණයයි මම නොකියමි වදාළේය ඒ නිමිතිකට දලමඩලු හිස බැඳීම කරනකොට හෝ පෙළපත කරනකොට හෝ ජාතිය කරනකොට හෝ බ්‍රාහ්මණ නොවේ යම් තැනැත්තෙකු කෙරෙහි සිව්සස් දහම් සිව්සස් දහම්මි මන අවබෝධයේද නවල උත්‍රා දහම්ද ඇද්ද ඒ තැනැත්තා පිළිදුය ඒ තැනැත්තා බ්‍රාහ්මණයයි වදාළසේක Thank you. <coughs> පදීගත මුල්පදේ නජත් නජතාහි නගොස්තේන නජත්සාහෝති ගාමන මේක ඇත්තටම මේ ඒ වකට ඉන්දියාවේ නරෝචනසේ පහළ වෙන කාලේ තිබුණු මේ ජන සමාජයයි මේ කුල ભેදය යනුව මේක සාමාන්‍යයෙන් බෞද්ධයෝ කවුරුත්ගේ දන්න කාරණාවක් මේ ಜಾති කුල ගෝත්‍ර ඒ වගේ ඒවකට පැමිණිච්ච ඒ සම්ප්‍රදාය හදාගෙන බිඳගෙන යන බොහොම විප්‍රවියකමය පර්වතයන්ගේ අනුගමනය. අරෝ මේ ලයින් එක පොඩ්ඩක් අත් වුණා මම හිතන්නේ මෙහි තියෙන දෝෂයක් වෙන්න ඇති. නමුත් අපි දිගින් දිගට සම්බන්ධ වෙන්න බලමු ඈ. අපි මේ ගත්තේ මේ බ්‍රාහ්මණ වංශයේ ගාතාවක්. ඒකේ සඳහන් කරලා තියෙන කාරණා ටික ඒ මේ ජටාමද්දු පැලඳීමෙන් ගෝත්‍රයෙන් ඒ වංශයෙන් බමුණෙක් වෙන්නේ නැත. සිව්සස් දහම් දන්න ධම්ම විනය දන්න කෙනා විතරයි බමුණා කියන කතාව ඒක සාමාන්‍ය මේ වෙනකොට බෞද්ධයන් අතර මේ රජයක් කොඩියක් පතාකයක් වගේ හැම කෙනෙක්ම පාවිච්චි කරනවා. ක්‍රියාවේදී නම් ඉච්චරම පේන්නේ නැහැ. නමුත් මුළු ධර්ම වශයෙන් පිළිගන්න මට්ටම කාගෙත් තියෙනවා. සර්වචනාංශයේ මේ පස්මහ බැලුම් බලලා මේ ලෝකෙට ඉපදෙනකොට කුලේ බලලා ආවේ උන්වහන්සේ උසස් කුලයක ඉපදිලා වෙන මේ කුල බේදයට පහර ගැව්වොත් තමයි ඒකට වදින්නේ. එහෙම නැත්නම් පහත් කුලයක ඉපදිලා පහ කුල බීජ සටන් කරුවා නම් කවුරක්ක ගණන් ගන්න මේ තමන්ගේ අඩුපාඩුව කියලා හිතනවා. ඉතින් හොඳට මේක සක්‍රිය වෙදුනා. නමුත් මේක බුදුජානන් වහන්සේගේ විතරක්ම වෙච්ච දෙයක් නෙවෙයි. ඒ යුගයක් බ්‍රාහ්මණ කුලේ අයින් වෙලා ශාස්ත්‍රීය කුලේ රජ වෙන කාලේ ඒකත් ඔය මේ ආවට විවට කල්ගොල ඇති. සර්වඥාතිගේ සමකාලීන වෙච්ච නිගණ්ඨනාත පුත්තත් රජ කුලේ පැවිදිලා තිබුණේ ඒගොල්ලත් ආවා. ආයුර්වේදෙත් මේ ධන්වන්තරි එතනින් ගියාම වාග්බට මේ තුන් දිනක් ආයුර්වේද ඉස්සර කාලේ තිබුණු ක්‍රමේ කඩාගෙන තුන් දිනක් ඉස්මතු වුණා. ඒකෙන් ඔය ධන්වන්තරි කියන්නේ සත්‍ය කුලේ. ඒ නිසා ඒ හැම ඒ යුගයේ හැටි තමයි අර බ්‍රාහ්මණයන් අතර තිබුණු අධිකාරිය කඩා විඳලා දාලා ශාස්ත්‍රීය කුලයට නැගිටින කාලේ. ඉතින් ඒක මේ ඔය යුග පෙරළියේදී Hindu වේදාන්තයේ සඳහන් වෙනවා සර්වචනාංශයේගේ සුපින ජාතකයේ සඳහන් වෙනවා. මතක තියාගන්න ශාස්ත්‍රීය කුලේ ගියාට පස්සේ වෛශ්‍ය කුලයට යන්නේ වෛශ්‍ය කුලේ වෙළඳ කුලේ දැන් අපි ඉන්නේ එතන අද ලෝකේ පාලනය කරන්නේ තනිකර ආර්ථිකයෙන් වෙළඳ කුලේ ඊගාටනේ ශුද්‍ර කුලේ ශුද්‍ර කුලේ කියලා කියන්නේ වෙළෙන්දන්ගේ වැඩ කරන අය ඊට පස්සේ ඒගොල්ලෝ දැන් ලෝකේ තියෙන මේ සේවකයිති වාස්කම් සහ උද්ඝෝෂණ ව්‍යාපාර දකිනකොට සෑම වෛශ්‍ය කුලයේ ඉන්න වෙළඳ ව්‍යාපාරිකයෙක්ම දන්නවා තමන්ගේ සේවකයෝ කීයද අහගෙන හිටියේ නැත්නම් බිස්නස් කරන්න බෑ. අද මේ ශුද්ධ කුලයේ නැගිටලා එන වෙලාවට ඉඳලා බ්‍රාහ්මණිය මුල්ලේ ශාස්ත්‍රීය පැත්තක් දැන් රජෝ කියලා කියන්නේ කවුව කෞතුකාගාරවල ඉන්න සත්තු జాතියක්. එංගලන්තෙත් කෞතුකාගාරය තමයි මැති. රජිනී දාලා තියෙන්නේ. සත්තු බලන්න වගේ ගිහිල්ලා බලලා ඉන්න පුළුවන්. නෝවෙත් ඉන්න රජ කෙනෙක් සාමාන්‍ය ක්‍රමයට එයාට වෙන මාළිගාවක් හදලා දෙනවා. මේ මිනිස්සු බයිසිකලක් හදලා දාලා එමේ ඉන්නවා. මේ ජපානයේ ඉන්න එකෙක් ඒ කුලේ පවත්නවා ඒ වගේ රජ කුලේ තියෙන එක දැන් කෞතුකාගාරය ඊගාට ශාස්ත්‍රීය කුලයේ රජුරෝ දැන් බිස්නස් කීරකනා බිස්නස් කාර්යය කියන දේ ආණ්ඩෝනේ ආණ්ඩෝ පෙරලෙන බිස්නස් කාර්යයදී බිස්නස් කාර්යය ඉන්නේ තමන්ගේ සේවකෝ ටික හේත් කරගත්තට පස්සේ ඉඳලා ඒ නිසා ඔය සුපින ජාතිකේ පෙරළියේදී සර්වඥාන්සේ පහළුනේ බ්‍රාහ්මණ කුලේ ශස්ත්‍රීය කුලයට යනකොට. ඒකට ගහපු ගැහිල්ලක් තමයි උතන තියෙන්නේ. ඒ නිසා සර්වඥාන්සේ බ්‍රාහ්මණ කියන කුලය බ්‍රහ්මණ කියන නම පාවිච්චි කරේ අන්තිම කෙලෙස් සිඳ රහතන් වහන්සේට පාවිච්චි කරා. ඒ රහතන් වහන්සේට පාවිච්චි නම දුන්නා. ඒකට බමුණු සම්මත කුලයේ අය විරුද්ධ වුණා. වේරංජ බ්‍රාහ්මණය පැහැදිලි විරුද්ධ වුණා. ඔය මේ යටිර බ්‍රාහ්මණය. නමුත් මේකට පක්ෂව වැඩ කරපු අය තමයි සාරිපුත්තු මුගලන් ස්වාමීන් වහන්සේලා. ඒගොල්ලෝ බමුණු කුලයට අටාලාවිලා මේ කුලේ බමුණු වුණා. මේ කුලේ රහත් වුණා. රහත් වෙලා ධර්මසේනාධිපතිකම ගත්තා. එතකොට කියනවා අහිංසක බුදුරජාණන් උදව් කරනකොට බුදුරජාණන් ඔන්න නියම බමුණා. බමුණු කුලෙත් තියෙනවා. හැබැයි රහත්තුණා. හැබැයි දැන් බමුණු කුලේ ගණන් ගන්න. ඒ නිසා ආර්ගුත සාංශකේ මොග්ගලණ ස්වාමීන් වහන්සේ කියන දාය බැන්නා. ඒ බණින එක මේ බුදුසසුනේ කියන කාරණාව ඔප්පු වෙනවා. මේගොල්ලෝ මේ ලේවල බමුණුකමයි ගත්තේ. නමුත් අද අද ලෝකයේ ධර්මය ඔය ඕක නිකන් සම්ප්‍රදාන කුල වෙලා තියෙනවා. අද තියෙනවා බුද්ධ ආගම ඇතුළත බමුණු කුලයක් ඇති වෙලා. ඒ බමුණු කුලේ තමයි මේ විහාර නින්දකම් විහාර නින්දකම් ඉඩම් කඩම් වලටයි තාන්නමාන වලටයි ඇති වෙච්චත් කොහොමඩක් අර රාජ්‍ය තන්ත්‍රත් එක්ක අනුකම් සම්බන්ධකම් පවත්තුනේ නියම බුද්ධ ආගම කරන අයට බුද්ධහගෙන් විතර කැපිල්ලක් දැන්නේ ඒක තමයි අද තියෙන අපි තේරුම් ගන්න ඕනේ ඒක හොඳටම තේරුම් ගත්ත කෙනෙක් තමයි අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඒක නිසා කිව්වා අපිට කවදාකවත් ජනමතයක් ඇති කරන්නත් බෑ ජනප්‍රිය වෙන්නත් බෑ බහුජන මතය ගන්නත් බෑ. ඒක අපේ සටන දිය යුතු නැහැ. අපිට තියෙන්නේ අහිංසකව ඒ බ්‍රාහ්මණ පවුලට යන්න රහත් වෙන්න කටයුතු කරන මිස මේකට විශාල සෙනගක් එයි, මේකට රාජ්‍ය අනුග්‍රහය ලැබෙයි, මේකට වෙන දේශපාලන ආර්ථික වාසි ලැබෙයි කියලා හිතනනම් ඒක ඉතින් ලැබුණොත් මේකේ. ඒක ලැබුණොත් මේක ඉවරයි. මෙන්න මේකට හදාරපු බටහිර ලෝකයේ මිනිස්සේ සඳහන් කරනවා මම ටිකක් පක්ෂග්‍රාහී වෙන්න තියෙ කියනකොට මේ මහසි භාවනා ක්‍රමයේ ඉස්මතු වීම නිසා මේ ලෝකේ විපස්සනාව නැගිටීමෙන් අපි දන්න කාලේ බුද්ධ ආගමට ඇතිවෙච්ච ප්‍රධාන වෙනස්කම. එයා කියලා කියනවා මාතේ සමීකරණය මම නම් සමීකරණයක් විදිහට පාවිච්චි කරන්නේ බුද්ධ ආගම කියලා කියන්නේ භාවනාව, භාවනා කියලා කියන්නේ විපස්සනාම, විපස්සනාව කියලා කියන්නේ සතිය. නිසා යම් කිසි බෞද්ධෙක් ඉන්නවනම් මේ විපස්සනා නොදන්න විපස්සනා නොදන්න භාවනා නොකරන මම සාමාන්‍ය බෞද්ධ කිසිර මම ගණන් ගන්නෑ. පැවිදි වෙලා උපසම්පදාලා හිටියත් මම කියන්නේ මේ ටිකක් කතා කරලා බලලා කියනවා මේ පැවිදි ජීවිතය ගත කරන්න තමයි විවේකීට භාවනාවටද ඒ භාවනාවට විපස්සනා කියන එක දන්නවද සතිය කියන එක දන්නවනම් මම මුස්ලිම් මිනිසෙකුට නම් සාකරනවා ඒ දේ දන්නේ නැත්නම් ওই මොන જાතියක හිටියත් මම කාටවත් කැපෙන්නේ ගැටෙන්න යන්නේ නැහැ නමුත් මම දන්නවා අසත්පුරුෂ සංසේවණයට මම කැමතියි මම පැත්තකට එනවා අර සෝලෙස් ලොරිස් සෝලේ කියන මනුස්සයා ඉර තියෙනවා අද සතිය කියන එක 1940 ගණන් පටන් අරගෙන දැන් අවුරුදු 50 පැනලා ලංකාවෙන් පැහැදිලිවම ගැහුවා මේක බුද්ධහව විනාශ කරන්න හදන වැඩක් මේක කරන්න බෑ මේක කරන්න දෙන්නේ නෑ කියලා. නමුත් මහජීසායට වැටළු පිරිසක් ලංකාවේ පිරිසකුත් එකතු වෙලා ලංකාවේ තේ වාහන මධ්‍යස්ථාන පිරිස ලෝකේ 300ක විතර වාහන මධ්‍යස්ථාන සා ගුරු ගැටි කරලා සතිය පිළිwidetildeම විතරයි. භාවනා මධ්‍ය මේ අපි වැඩ කඳවුරු කියලා සතිය පිහිටීම කරන්න ගියාට පස්සේ ඒගොල්ලන්ගේ 90 ගාණක් විතර යන්නේම විපස්සනාට සමන්සලත් යනවා. විපස්සනාට ගිහිල්ලා පරමාර්ථයක් අරන් ගත්තා. 45න් පස්සේ 46න් පස්සේ මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියන එක. ඒක අලුතෙන් බුද්ධ ආගම 2500 ඊට පස්සේ බුද්ධ ආගම නැගී හිටියා. අන්න ඒකෙදි යා නිදාස් කරුණා දාගලා ගේනවා අවුරුදු 50ක් සටන් කරලා කරලා අද විපස්සනාට තනිකර හිතගෙන ඉන්න පුළුවන් බව ඔප්පු කරලා හමාරයි. තාමත් කොනහනවා. තාමත් පවුරු ගන්නවා මේ විපස්සනාට තනිකර ඉන්න බෑ කියලා. ඒ මොකද හේතුව බහුජන මතයක් තියෙනවා බුද්ධ ආගම ඇතුලේ මේ සමත වශයෙන් ධ්‍යාන ලැබලම්ම භාවනා කටයුතුයි ත්‍රිපිටකයේ දැනගෙනම භාවනාට යා යුතුයි පැවිදිලා ආරණ්‍යගත වෙලාම මේ භාවනා කටයුතුයි මේ කාලේ කොහොම කෙරුවක්වත් ධ්‍යාන මාර්ගවල ලබන්න බැරිය කියන වගේ චතුරාර්ය සත්‍යයට එහා ගිය සත්‍ය පහක් ඉදිරිපත් කරන සම්ප්‍රදාන වල බෞද්ධයෝ අන්නේක කඩලා අරමංශ කරුණු දෙකට අඩු කරනවා එකක් තමයි ඒ කට්ටිය මෙච්චර කෑ ගහද්දි මුර ගහද්දි ලෝකේ සම්පූර්ණ ව්‍යාපාර කරද්දි නිස්සද්දව වැඩ කරන යෝගාවතර පිරිසක් අද තන්නිකර සතියේට තන්නිකර සුද්ධ විපස්සනාට ඉන්න පුළුවන් බවට කොඩිය ගහලා ඉවරයි දෙක සුද්ධ විපස්සනා කිසිම කෙනෙකුගේ අධිකාරිය නැහැ. සුද්ධ විපස්සනා කරන්න බුද්ධඝම් වෙන්න ඕනේ. අරණ්‍යගත වෙන්න ඕනේ, ඉසබාන්න ඕනේ, සිංහල වෙන්න ඕනේ, බුද්ධඝම් වෙන්න ඕනේ, ප්‍රවිදි වෙන්න ඕනේ, පිරිමි වෙන්න ඕනේ, උපසම්පදා වෙන්න ඕනේ මොකක්වත් නැහැ. ඒ නිසා අද අර මේක හයියෙන් බදාගෙන අපි බුද්ධඝම් ළඟින් යන කොඩි අල්ලගෙන හිටපු කට්ටිය නිකම්ම පත වෙලා තියෙනවා. ඒගොල්ලෝ නිකම් පුස්සක් බදාගෙන ඉන්නවා. එයා කියනවාද ගිය භාවනා කරනවා විතරක් නෙවෙයි, ගිය කමටහනුත් දෙනවා කියලා. කමඨහන් දෙන මට්ටමේ ගිහියෝ ඉන්නවා. ඒ නිසා වෙස්ට් එකට අද බුද්ධ ධර්ම කියන්නේ. යම් විදියකට කිව්වනම් මේක උපසම්පදා වෙලා ආරණ්‍ය ගතව සමතේ තුලින් යන්න ඕනේ කියලා කිසි විදියකට ගිහියෙකුට මේකට සම්බන්ධ වෙන්න බෑ. බටේට මේක යන්න බෑ. මේ බටේට බුද්ධ ධර්ම යෑම 100%ක් අරතෝ භද්‍ර මේ වැරදි නැති එකක් නෙවෙයි. වැරදි සහිතයි. නමුත් ওই බමුණු මතය කඩනවට වැඩිය කැඩිල්ල මේ අපි ලෝකෙ ඉපදිච්ච අවුරුදු 30 40 සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේක දන්නේ නැතුව වැඩ කරනවා නම් මේක දන්නේ නැතුව අපි තාමත් මේ සම්ප්‍රදාන කුල පැවිදි වෙලා ආරණ්‍ය ගත වෙලා භාවනා කරද්දී දන්නේ නැතුව හිටියොත් අපි මේ ආරණ්‍යයේ ඉන්න අදහස් තේරුම් ගන්න නැහැ. අපි මේ ආරණ්‍යයට වෙලා ඉන්නේ පහසුකම් තියෙන මට මට. මෙන්තකට වැඩිය හොඳ නිසා. නමුත් මේ විපස්සනා භාවනාවට සතිය මුල් කරගෙන කටයුතු කරගෙන යනවනම් ඉස්සර කරගෙන යනවනම් පුදුමාකාර විදිහේ විවෘතකමක් තියෙනවා. කිසිම කෙනෙකුට මේ මේ කුලයෙන් හෝ ධනෙන් හෝ දැනුමින් හෝ යටත් යුතු නැහැ. අන්නේ தත්ත්වය දන්නවා නම් ඇත්තටම විපස්සනා භාවනා කරන අය සිංහ පොතකේ වාගේ, බාලදක්ෂයෝ වාගේ, නිවන් දක්පු අය වගේ ජීවත් වෙනවා. හැබැයි මම දකිනවා විපස්සනා කරන පිරිසක් වැඩි වෙලා ඉන්නවා. නමුත් මේ ඉතිහාසගත කරුණ මේ කතාව කියන එක මම වෙන තාලයකට කියන්නේ මේ කරුණ දන්නේ නැති නිසා උහි හේබාන. උහි හේබාන ඔය නිකන් කරන්නම් වාලේ කරනවා. ඒකෙන් කෙරෙන්නේ ඇත්තටම වැරදි නියෝජනය. විපස්සනා කරනවා නම් අලුකසා දාලා නැගිටින්න ඕනේ කඩාගෙන යන්න. ඒක තමයි විපස්සනා ස්වභාවය. ඉතින් ඒක හොඳට පේනවා යම් කිසි කෙනෙක් විපස්සනාව වැඩෙනවනම් ඊමණසේ ගිනි කසය වගේ තමයි. ආයේ මේ මොනම බාධාවක්වත් මොනම මේ අඩුපාඩුවක්වත් මොනම සීමාකාරී සාධකයක්වත් මොන විදිහම කාටවත් කියන්නේ කඩාගෙන යනවා. ඉතින් ඒක හැබැයි ඔය බුද්ධ ඥාන වාසින්න කාලේ ලේසි වැඩක්. ගෝ කලාකෝකී සිද්ධ වෙන්නේ. නමුත් මේ කලාතුරකින් වෙන ඇත්තෝ ලෝකේ network එකට දැන් අහුවෙලා තියෙනවා. හරියට ඒ භාවනා කරලා මේක කොඩිය අරගෙන රගර් බෝල් එක ගත්ත ක්‍රීඩකයා පිටිපස්සේ දාන්න වෙන්නේ බෝලේ දානවනේ කඩාගෙන යන්නේකයි කියේ. කවුරු ටැකල් කරත් කඩාන එක. අන්නේ ඉන්න කට්ටියක් අද ලෝකේ හැමතැනම සම්බන්ධ වෙලා තිනවා. ඒ සම්බන්ධ වෙච්ච අතර නැවතත් අද බුදුහාම කෙනෙක් පහළ වුණා වගේ ප්‍රබෝධයක් තියෙනවා. ඉතින් ඒ ඇත්ත මේ වැඩ කරන්නේ මොන ප්‍රබෝධයෙන්ද කියලා අර සැකකන් සත්‍ය බලබලා ඉන්නවා කොහොමද මේක වෙන්නේ හැම පැත්තෙම කකුල් මාට්ටු දාන හැම පැත්තෙම කකුලෙන් අදිනවා කකුලෙන් අදින බාර මේක කඩන්න බෑ මේක යනවා ඉතින් ඒකට අපිට මේ යොදු වෙන්න පුළුවන් නම් සම්බන්ධ වෙන්න පුළුවන් නම් මම හිතනවා අපෙන් කරන තියෙන යොග මෙහෙර ඉච්චරයි ඔය පාස්තර අදින කට්ටිය හරි බෑ කියන හත්කෙත් එක තරහ වෙන්න එපා ඒගොල්ලෝ නැතුව මේ ලෝකේ පවත් ගන්න බෑ නමුත් ඒ එකකින්වත් ඒකකට හරි ඇයි කියන්නේ හිටියොත් තමයි ඇයි ඇයි එහෙම කියන්නේ අර නිදාස ගන්න අහන්න ඕන. ඔයා ඕක කිව්වින්ද අපි අපිට වැඩ දිනවා අපි යනවා. මොනම දෙයක් අතේ. ඉස්සරහට ඒ විදිහට යන මනසට මොකක්වත් වෙන්නේ නැහැ. හැබැයි ගොඩාක් කට්ටිය චරිචුරු ගන්නවා. මේ ජනමතයක් මෙච්චර තියෙදි එක්කෙනෙකුට ඕක කරන්න පුළුවන්ද? මේ කාලේ භාවනා නිදාස් මේ විපස්සනා කරන්න පුළුවන්ද? සංකර නේද ලෝකේ බයලජ්ජ නැති වෙලා නේද ලෝකේ ආර්ථික උද්දපනයක් නැද්ද යුද්ධයක් නැද්ද නානා ප්‍රදේවල් නමුත් මේ භාවනා කරන පිරිසගේ ඒ හරියටම පෙරමුණ අරගෙන යන අයගේ තියෙන අර කලහගෙන යන ගතිය දිහා දකිනකොට මේක අමුතු ප්‍රබෝධයක් තියෙනවා. ඉතින් මේකට ප්‍රධාන වශයෙන් ඔය ගෝයන්කතු මහවගේත් කියනවා මේක වැඩි කල් තියෙන්නේ නැහැ කියලා. මේ හැරේ වැටුණාට පස්සේ ඒ බුදුදහමේ පස්සේ මේ නැක්මක් තියෙන්නේ. මේක කියන්නේ පහනත් එක්කපත් වෙන වෙලාව කියලා. දැල්ලයි වහනයි ඔක්කොමපත් වෙනවා. මේකෙදි මේ භාගන ඉඳලා මේක ඔළුව ගන්න බැරිනොත් ඉතින් ආයෙ මෛත්‍රී බුදුහමතු ආවත් ඉතින් සැකයි. ඉතින් ඒ නිසා අපි ඇවිල්ලා තියෙන මේ බුදුජානකයේ මේ ලෝකේ මම කියන්නේ මොකද්දෝ පස්නා බැලුම් බලලා වගේ. ඉතින් ඒ නිසා මේ අර්ථ කතාව පෙර තිබුච්චේලා මේ බම්දු මට ඒ අඳුන් දිවියාගේ දිවියාගේ හැමයි නවගුණ වෙලයි කොණ්ඩේ උඩට අල්ලලා පීරණ එකයි ජටමඩි බන්නයි කියලා කියන්නේ මේ මිනිස්සු කොණ්ඩේ මේ මේ පැත්තට තියන්නේ මොකද මේ කොණ්ඩේ බැඳගම ලියන්නේ ඒකට මේ තපස්තල් කියලා જાතියකුයි අලුයි කලවම් කරලා තියලා අනලා ගහන්නේ මොකද එතකොට උකුණන්න ඉන්න බෑ හැබැයි ඒක නිතරම පොදියේ හිටිනවා මෙතන හොල්ලන්නේ ඒක ඒ නිසා බුදිය ගන්න ඕන නිසා ඒගොල්ලෝ මෙතෙන්ද කරලා බලන්නේ පැත්තැල්ල බුදියන්න පුළුවන් මේ අතට බුදියන්න පුළුවන් මේ ජටා මඩුල්ල එන්නේ එන්නේ එන්නේ වැඩෙනවා ඒක සාමාන්‍යයෙන් මේ මස්ලිය නලවයි කියලා කියන්නේ. ඔය රද්දන්ගේ හැඩපළු ගෙතෙන්නේ. ඒ වගේ හැඩපළු જાතියක් තියෙන්නේ. ඒකෙන් තමයි කියන්නේ තපස. ඉතින් ඒක තමයි දරුවචන් කිව්ව ඕක කොච්චර කෙරුවක්වත් කෙලස් තියෙනවනම් අභ්‍යන්තරන් තේ ගහනම් බාහිරම් පරිමජ්ජදී කියලා අභ්‍යන්තර කෙලස් ගොඩාක් තියෙදි ඔය පිටතරසේ වලින් වැඩක් නැහැ කියන එක අද අර්ථකථනය දෙන්න වෙලා තියෙන්නේ. අපි බුද්ධ ආගමයි කියලා බුද්ධ ආගම රකින්න මූල ධර්මවාදීව ඉදිරිපත් වෙලා ඉන්න ඇත්තෝ හරියට එදා බමුණු කුලවල හිටපු ඇත්තෝ වගේ ඉරවිල්ලක් ඉරවිලා තියෙනවා. ඒ ඇත්තෝ හිතනවා අපි හිතුවක්කාරයි, අපි සම්ප්‍රදාය කඩනවා, අපි මේ බුද්ධහම සංකර කරනවා, අපි මේ නොමගට ඇදගෙන යන්න හදනවා කිය. නමුත් අරමණ ධනේ වෙන කෙනෙක් කරු සමාජ විද්‍යාත්මක ගවේෂණයක් තියෙනවා 1980 90 විතර ඉලක්ක පොතක ඒක කියලා කියනවා මේ අලුතෙන් එන પરම්පරාව විශ්වාසනා කළ යුතු නිවන් දැකිය හැකි කියන කතිය කෙලින්ම බුද්ධ වචනේ තමයි යන්නේ. කෙලින්ම සූත්‍ර කියවලා ඒකෙන් තොරතුරු ගන්නවා මිසක් අතරමැද ඉන්න පෙරක දෝරුවන්ගේ නඩුකාරයන්ගෙන් අහන්න යන්නේ. ඉතින් ඒ නිසා මේගොල්ලන්ගේ මේ කිලිම සූත්‍ර වලින් ගන්න සාරය අලුත් ඉන්න කට්ටියට පෙන්වන්න. ඒගොල්ලෝ කියනවා මේ දැන් ඔය සාමාන්‍ය කතෝලික එකනිකායක් තියෙනවා බයිබලෙ කියවන්න තමයි. බයිබලෙ කියනකොට පාදක විතරයි. අනික කට්ටිය පාදක ඉන්දිය අහගෙන ඉන්න ඕනේ. බයිබලෙ කියවන්න මේගොල්ලන් තහන. අපි එකෙත් එහෙම එකක් තියෙනවා. <laughs> මම ගුරුමිගේ වෙලාවේදී අපි මම පැවිදි වුණාට පැවිදි වෙන ඉස්සෙල්ලා මම සුබතරාණ කියලා ත්‍රිපිටක පොත් කියවනවා. මට තේරෙන්නේ නැහැ. පාලිය කියනවා සිංහල කියනවා පාලි කියනවා සිංහල කියනවා 10 15 ටික ටික අහු වෙන බෑ රහසයක් තියෙනවා. මම මේ ජීවන කෙලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් නේ. ඊට පස්සේ මෙහි ආවට පස්සේ මම ලොකු සංස්කෘතය කිව්වා මම ඉගෙන ගන්න අධ්‍යාපන කරනකොට පාලි දන්නෙත් නැහැ. සිංහල ව්‍යාකරණ දන්නෙත් නැහැ. ඒ නිසා ඥානන්ද සංසේ ওই දැන් වගේ ළඟ ඉඳලා කියලා දෙන්නෙත් නැහැ. ඊට පස්සේ කිව්වා එහෙනම් ওই නමට තියෙන්නේ මේ මජ්ක්‍ධිමනිකාය කියලා කියවන්නේ කියලා. මේ මජ්ක්‍ධිමනිකාය කියවට පස්සේ දැන් උපසම්පදා වෙන්න කියලා විනය පිටකේ කියවන්නේ. ඒක බොහොම කෙටියෙන් ශ්‍රී ලංකාර සංස්කෘතිය කියලා දුන්නා. ළඟට ගියාම ප්‍රශ්න කවෝ ඥානන්ද සංස්කෘතිය දුන්නා. ඒක අඩියටම කියලා දෙනවා. ඊට පස්සේ මම කරපු විනය පොතත් ටික සාමාන්‍ය කියවගත්තා. කියන ගැටවසේ ගුරුම ශාන්තනාවක් ඇවිල්ලා මේ ළමජි උඹ දැන් කැලියටම වෙලා හිටියා මේ පොතක් පතක් කියවොත් නරකට කියලා. මම ගාන්තේ මට අවශ්‍ය පොත් ටික කියවගත්තා. ඊට පස්සේ එහෙම කවුද කියුවේ? ඒ කියවන්නේ නැහැ නේ පොත් මං කිව්වා පොත් ගත්තා කියෝ. බුදුහම්මේ එහෙම කියලා දීලා තියෙන්නේ කවුද? එහෙම බුද්ධ වචන කවුරුත් කියවන්න හොඳ නැහැ. ආචාර්යන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා ආචාර්යන් වහන්සේ කියලා දෙන තාලේ කියලා දෙන්න ඕනේ කිව්වා බුද්ධ වචනේ පොත් අරගෙන කියවන එක සම්පූර්ණ වැරදි වැඩක් කියලා. මං කිව්වා ඒක මං කියව පොතේ තිබුණේ නැහැ එහෙම. විදේනාජෝ ජටාමඩළු බැලුවෙත් නැහැ මොකක්වත් නැහැ මෙන්න තියෙනවා කියවපන් කිව්වා. ඒවම හරියන්නේ එහෙම හරියන්නේ ඔබ ඉස්සල්ලාම මේ අටුවාව කියවලා ඒ ක්‍රමයේ තමයි බුද්ධ වචන තේරුම් ගන්න ඕනේ නැත්නම් ඔයගොල්ලෝ පටලවා ගන්න ඔයගොල්ලෝ සංකර කරනවා මම මම විතරේ සංකර වෙනවා නම් සංකරන්නේ ඒක හොඳයි ඊට පස්සේ දිගටම මට ලොකු තාන්ති කිව්වේ අනිකුත් අට කතා නම් මම කියවන්න රස නම් කියවන්න එපා නම් පැත්තක තියන්න කෙලින්ම බුද්ධ වචන තියෙනවා දැන් බලන්න අද රේඩියෝ එකේ බණක් ඇහුවත් ඕනේ ස්වාමීන් වහන්සේ නමක් කෙලිම සූත්‍රයක නමක් කියලා සූත්‍රය විස්තර කරන්නේ. ඒ කියන්නේ කෙලින්ම බුද්ධ වචනේ දෙනවා. ඉතින් මේක අර දැන් ඉන්න ගිහියා හරි දැනුවත් ධර්ම දැනුමක් හැයෙන්න තියෙනවා. නමුත් ඒ වුණත් ඒ දැනුම තුල තියෙන බුද්ධාගම කියලා කියන්නේ භාවනාවයි. භාවනා කියන්නේ විපස්සනාවයි. විපස්සනා කියන්නේ සත්‍යයි කියන එක නම් ඒ සමීකරණ නම් යන්නේ ඉතාම කලාතුරකින්. භාවනා මධ්‍යස්ථානවලවත් ඔය කටයුත්ත නැහැ. ඒ වගේත් අද කරන්නේ බෝධි පූජයි. ඔය අනම්මන සාමාන්‍ය මේ. ඒකට අරයි. සමාජ විද්‍යාඥයෝ කියන්නේ මෙරිට් මේකින්. පින් ඇති කරගන්න මතු ආත්මේ සන්තෝෂ වෙන්න. ඊගා භවයේ සන්තෝෂ වෙන්න නැත්නම් මේ ජීවිතේ ඉස්සරහට හොඳ හොඳ කට්ටිය ඇසුරු ලැබිලා සන්තෝෂ වෙන්න කියන එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පන්න වෙන්න එහෙම නැත්නම් ওই දින මානසික රෝග නැති කරන්න මිස සංසාරයෙන් ගැලවීම නෙවෙයි. මේක ටෙම්පරාදුවේ දාලා සංසාරේ ඉඳයි පූජා ක්‍රම තියෙන්නේ. ඉතින් ඒක හරි ජනප්‍රියයි. ඒක තමයි යෝජනේ ගැදෙන්නේ. ඒක තමයි යෝ තාන්න මාන තියෙන්නේ. ඒක තමයි මේ ජනමාධ්‍ය සැදී පැහැදී තියෙන්නේ. ඉතින් ඒක අපි හොඳට දැනගන්න ඕනේ. ඒකට විරුද්ධව යන්න එපා. ඒකෝට මේ කලුගලේ ඔළුව ගහගත්තා වගේ. අපිට ඒ ඔච්චරක් තේදී අපි සතුටුමත් වැඩ කරන ගියොත් අපි යන පාට හුල්නගක්වත් අදින්නේ. හැබැයි සුලි සුලං හුමාගෙන ගොරවගෙන අකුළු ගහගෙන එනවා. તો આવොත් તો උසල ගහන, තරි ගහන, ගහන හක්කල ගල එන්න එපයි කියනවා. නෝ ගිහින් බලන්න එක එක්කත්. ওই පොම්බන කට්ටිය කවුරක් කරන්නේ. ඉතින් ඒ ගැම්ම එන්නේත් නැහැ. මෙහෙම සාකච්ඡා කරුවට හරියන්නේ නැහැ. භාවනා කරලා මේ නීවරණ ධර්ම රාශියක් මැද අරමුණ අඳුනා ගන්න. අරමුණ මතු කරගෙන අරමුණ තියේදී නීවරණ තුනක් ගණන් ගන්න බෑ. අරමුණ තියෙනවා. අරමුණ තියේදී ශබ්ද තුනක් ගණන් ගන්න බෑ. අරමුණ තියෙනවා කියන ඒ අරමුණෙන් ඇති කරගන්න ආරක්ෂාව. අරමුණෙන් ඇති කරගන්න විශ්වාසය. අරමුණෙන් ඇති කරගන්න චිත්ත ශක්තිය තියෙන මනස දන්නවා. ඔය ඔක්කොම ගොරවන්නේ පොම්බන්නේ බුරණ බල්ලු. අපා කන කට්ටිය නේද? අපිට මිනිහව කරන්නේත් නැහැ. අනිතික එහෙම ආපන බල්ලෙක් ආයෙ මොනව කරන්නේ? කාරණා කවදාද? අන්න එකට යන්නේ ගැම්ම ගන්න මම මේ ගාතාවක් වගේ කියනකොට බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේගේ භාෂා ලීලාවයි එදා පැවති ජන ක්‍රමයයි අද අපි ඒක තේරුම් ගන්න එක බලනකොට මට අවාසනාවක් නැමුත් කියන්න වෙනවා මම මේ කියවපු ටික කියවන්න ඉංග්‍රීසි මාධ්‍ය පොත් කියවන්න සිංහලෙන් කවදාකවත් මේවා ලියවෙන්නේ නැහැ කතා කරන්නේ නැහැ ඒක පත්‍රවල පළ වෙන්නේ නැහැ මොකද වත්‍ර විකිනින්නේ නැහැ මොකද කියන්නේ. මොකතර බටහිර සංකල්පයේ තියෙන්නේම කිලිම පොයින්ට් එකට කතා කරන ගැතිය නිසා ලංකාවේ තියෙනවා තුන් හතරනම කාමතුරු මේක තේරුම් අරගෙන මිනිස්සුන්ට කිලිම කරනවා කියන. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍ය පේන දිනේ සංකර ගති, ඊ ගති තියෙන වගේ චෝදනනවා. හැබැයි මේ විපස්සනා වැඩෙනවා නම් සතිය වැඩෙනවා නම් මම ඒ කටයුතු නම් අනුකම්පා කරනවා. මේ අපේ දැන් પરම්පරා දෙකකට ඉස්සෙල්ලා පටන් ගත්ත මේ අලුත් රැල්ල මේ අලුත් විපස්සනා මේ පෙරහැර ඉදිරියට ගෙනියනවා කියනකොට මෙච්චර අමාරු නම් ඒකට මුල් වෙච්ච ලොකු ස්වාමීන් වහන්සේලා කොච්චර දුෂ්කරතා හරහා යන්නද කියලා මට හිතෙනවා. එහෙමනම් සර්වඥාන්සේ දා Hindu ලෝකේ බුද්ධාගම පිළිතෝනකොට මොන විදිහේ ධර්මඥතා ඥානයක් පාවිච්චි කරලා මොනතරම් ඉවසිල්ලකින් මොනතරම් දැඩි අදිෂ්ඨානයකින් ඉස්සරහට අවුරුදු ගාණක් පවතින මේ වැඩේ කරාද කියලා බලනකොට කිසි පැකිලීමක් නැතුව පසඟ පිළිතුර වඳින්න පුළුවන් සර්වඥාන්සිට මේ කරලා තියෙන මේ පේන්න තියෙන වැඩ ටික. මේ මනුස්ස ලෝකේ පේන්න තියෙන වැඩ ටික දිහා බලනකොට පුදුම හිතෙනවා. උන්වහන්සේ කියන අභිඥා ඥාන සහ ඔය නොපෙනෙන ලෝක පැත්තක දිවිච්චාවයි. මේක බලනකොට පුදුම හිතෙනවා. මොකද අද වුණත් හරියට වැඩක් කරන්න ගත්තොත් මේ ළඟ ඉඳගෙන මේ අඟේ ඉඳලා කන කන්නා වගේ හරියටම මේ වැඩේට කොනහන පිළිකක් වෙනවා. ඒක නැත්තම් මං කියන විපස්සනා නෙවෙයි. තියෙනවාමයි තිබිය යුතුමයි. ආසන්නෙම තියෙනවා. හොඳට දැනගන්න ඕනේ මේ ළඟ තියෙන දේවල් වලින් තියෙන්නේ බාධාවක් මිසක සාධකයක් නැහැ. ඒ වගේ වැඩෙනවද වැඩෙනවද එනවා නෑ යnderිනවා. තමන්ගේ මූලික પરමාර්ථය මතක තියාගෙන කොයි දෙයකට සතියෙන් කටයුතු කරන්ඩ ඒකම කතා කරනකොට හැම වෙලාවෙම ඒ දස කතාවක් වලට සතියේ සම්පජන්‍යයට බර කතාවක් කරන්නේ අනික් කතා නොකර ඉන්න බෑ මේ ලෝකේ ඉන්න කතාකාරයෝනේ. ඒගොල්ලන්ට එහෙම ටිකක් වෙලා දීලා අරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මේ වචනවල නවාර්ථකතනයක්. මේක තමයි අපිට තියෙන චෝදනාව. මොන දේත් අපිට ඕන විදිහට අපි හරව ගන්නවා කියනවා මේ බුද්ධ වචනේ උනත් හරව ගන්නවා කියලා කියනවා. නමුත් මම නම් ඒක අරගෙන තියෙන්නේ මේ මගේ වාසියට. මම මේ කරන වැඩේ හරි. මේ වැඩේ කරන්න මට කායිමත් මේ ලෝකේ උපදෙස් ගන්න කෙනෙක් නැහැ. අර කිලින්ම ගන්න බුද්ධ වචනේම අර ගන්නවා. ඒ කියලා තියෙනවා එදා සම්ප්‍රදාන කුල කුල වාදයෙන් ඇති වෙච්ච බාධාව අද තියෙන්නේ ඊට වැඩිය මතවාද වලින් මේ සංසාරේ වවාගෙන කන බුද්ධ ආගමක් අඩු තියෙනවා. අද බුද්ධ ආගම්කාරය සේරම කරන්නේ එක්ක ලෙඩ රෝග නැති කරගන්න, එහෙම නැත්නම් චිත්ත පීඩා අඩු කරගන්න, එහෙම නැත්නම් ජනප්‍රිය වෙන්න, එහෙම නැත්නම් සුදුසු ස්වර්ග ජීවිතයකට යන්න. ඉතින් මම මේ කට්ටිය දාන්නේ දෙවෙනි පන්තියේ බුද්ධ ආගම නැත්නම් අබුද්ධ ආගම්කාරයෝ. යම් කිසි කෙනෙක් කියනවා මේ ජීවිතයේමයි මරණ කමන්නේ. මේ ජීවිතයේමයි කියලා මට පුදුමයි මම ওই බුරුමයන්ට කාරණා හොයනකොට මම බුරුම කියන්නේ අලමනල මොනවක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ලියපුවා තමයි ඉන්දිස් වෙරි ලයිෆ්. ඇමරිකාව ගිහිල්ලා ලියු බණර කියලා තියෙන මේලෝදීම කියන එක තමයි ජනප්‍රිය. ඊට පස්සේ මෙහි ඇවිල්ලා මට මේ නිලතල හම්බුනට පස්සේ මෙහෙදී අවස්ථාව දීලා තිනවා in this life itself. අමරිකන් ජාමලෝක හලා තියෙන්නේ පරමාර්ථය නිස්සරණ නියති කරන්නේ මේ ජීවිතයේදීම මේකින් ඇත්ත සෑහෙන විරුද්ධයි ඔක කරන්න බෑ නෝ කරන්න බෑ ඔක කියන්නත් හොඳ නෑ කරන්න බෑ කියලා මට හිතෙනවා අපි නෙවෙයි කරලා තියෙන්නේ මුල් වෙච්චට කියලා තියෙනවා අපි මෙතෙන් ආවම ඒ විය ගහට කර ගැහුවනම් එදපන් මම නම් අදින්නේ බොහොම සන්තෝෂයෙන් මේ වගේ දෙයක් බලලා වෙන්න ඇති අපි ඉන්න ඇත්තේ ඒකමයි අදගෙන යන්නේ ඉතින් මේකෙදී කිසි කෙනෙක්ගෙන් මේ ධෛර්යයක් බලාපොරොත්තු වෙන්නවා කිසි කෙනෙක්ගෙන් ආධාරයක් බලාපොරොත්තු වෙන්න එපා. කිසි කෙනෙක් ආදත්තට ඇවිල්ලා ඉල්ලන්නත් එපා. විතර පහතුන් ටික හම්බුනාට පස්සේ රගර් බෝලේ අතර හුණා වගේ තමයි. ඕන කෙනෙක් ටැකල් කරපොදේ ගත්ත කඟ වෙනා වගේ අනේකයි කියන්නේ ඉස්සරහට. අර මනුස්සයා ටැකල් කරා මේ ගමස ටැකල් කරයි කියනවනේ. ඒක රගර් දන්න කෙනෙක් නෙවෙයි. රගර් දන්න මිනිහා දන්නව කොහොමද ටැකල් කරන එක තමයි මේ විරුද්ධ පක්ෂෙන් කරන්නේ. ඒ නන්නත් පිටියේ දෙන්නට පිටියේ බලන්න ඕනේ කියන්නේ. අපි බහැලා ඉන්නවනම් බාධා වලදී බය වෙන්න බෑ. මේ වගේ නිකන් ඔය මේ යටතල බඳලා තාපස ස්වරූපෙන් ඇල්ල පෙන්නන මතවාද බාධා නෙවෙයි. කෙලින්ම මූල ඉස්සරහට එනවා. අතපය දික් කරගෙන ආවත් ඒක දෝගා මේ ආලංකාරයකට ගන්න මිසක් අපි යන ගමනට බාධා විදියට ගන්න නරකයි. මොකද එතකොට අපි අත්වචනාන්ත කියර සාරා සංකේ කල්ප ලක්ෂයක් පෙරම් පුරුක් හරිය අපි පුංචි කළ සැලකුවා වෙනවා. එඳ අපිට ඇත්තටම තියෙන දේවල් විසඳිය හැකි සාකච්ඡා මාර්ගයේ විසඳන්න පුළුවන් ප්‍රශ්න මෙවැනි ලෝකයක් නැහැ. ඒ නිසා ඉදිරියට යෑම සඳහා මේ තමයි කෙලස් බාධා වර ඇතුළත තියෙන කෙලස් බාධා වර ප්‍රධාන බාධාවක් වෙන්නේ. එහෙම තමයි හිතන්න ඕන. ඒක තමයි අපිට ඉදිරියට ගමනක් යන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා ওই ගාථාව මට මතකයි අපිට අටේ පන්තියේදී බුද්ධ ආගම සර් කියලා දුන්නා. කින්ති ජටයි දුම්මේද කින්ති අදින සාතිය අබ්බන්තරන්තේ ගානම් බාහිනම් පරිමජ්ජති. ඒ කියලා ඔකින් ගාතට අටක් එනවා අපිට හැමදාම විභාගෙට SSC පාස් වෙන්න ලියන්න ඕනේ. ඕක එකක් මම කටපාඩම් කරගෙන හිටියා. ඒ කටපාඩම් කරන ගිහිල්ලා උත්තර ලියන්න ඕනේ ධම්මපදයෙන් කොටසක් සිලබස් එකේ දින ඒ සිලබස් එකේ තියෙන අටක් දුර දෙනවා ලියන්න. ඕක මම කටපාඩම් කරපු හිටප එකක්. නමුත් මේ ළඟදී තමයි මම විශේෂයෙන්ම ඇවිදින කොටයි ඔය දැන් ඔය බටහිරේ තියෙන ඔය සති mindfulness based eh, stress reduction program ගොඩාක් වැඩ දිනවා. අන්න ඒක කියන කොටයි තේරෙන්නේ eh, මොකද්ද මේ ළඟදී ඇතිවෙච්ච බුද්ධ ආගමේ පුනරුදේ කියලා. ඉතින් ඒකදී අපි දැනම දැන හිටියට අපි ඒකේ පතාක යෝධයෝ අපි වැඩ කරන යුද්ධේ ඉන්නේ. නමුත් මට පේන්න තියෙන්නේ මේ සෙබළුන්ගේ හුඟදෙනගේ කකුල පැනලා. ඒබල් බොඩි ට්‍රෙජර්ස් අඩුයි. ඔක්කොම මොකක් හරි කරන්න ගියාම බෑ කියන පටන් ගන්නවා. චරිචුරු ගන්න පටන් ගන්නවා. එහෙම බෑ මේක. මේක හොයලා බලලා කටයුතු කරන්න ඕනේ. මොකද අපිට මේ තියෙන්නේ පාදක මැඩගෙන යන ගමන. ඒක කිසිම වෙලාවක තමන්ගේ දිනචරියාවේ චෝදනා තියාගන්න බෑ. මොනම කෙනෙකුට හෝ මොනම දෙයක් වෙනුවෙන්වත් චෝදනා නැ කළ හැක්ක මොකද්ද? මේ තත්ත්වයකදී මට කළ හැක්ක මොකද්ද කියලා බැලුවොත් අර ලෝක යුද්ධයේදී වැටුණාට පස්සේ ජපන තේරුම් ගන්න තිබුණා පොඩි පිරිසක් නැත්නම් ඇතුළට නැවිලා ඉන්නවා නම් මුළු ලෝකෙම ගහන්න පුළුවන්. සුළු හතර පහ දෙනෙක් හරි කමන්නේ ඇතුළට නැමිලා ඉන්නවා. තමන්ගේ තමන්ගේ પરමාර්ථය දිහාට ඔය ලෝකේ විශාල සමිති තිබුණා සේරම රණ්ඩු තියෙනවා. ඉගෙන ගන්න එකට රණ්ඩු සමිතිවල මොකක්වත් ගන්න දෙන්නේ නැහැ. ඔය තියෙන්නේ අවුල. හතර පහ දෙනෙක් හරි කමන්නේ ධර්මපාලතුමා කිව්වේ මට හාමුදුරු පබ්බෙනෙක් හිටියොත් මම ලෝකෙ බුද්ධ ආගම කරනවා කියලා. හාමුදුරු පබ්බෙනෙක් කියන්නේ මේ තාට්ටේ ගාව දුරු කරපු කට්ටිය නෙවෙයි. මේ කාරණා තේරුම් ගත්තා. හිටියේ නැහැ. හොයන්න අමාරුයි. ඉතින් ඇත්තටම මේ සර්වත්‍ය දේශනා පවා තිනවා අපිට අවශ්‍ය කරන නියම කල්යාණ මිත්‍ය අමාරුයි කියලා. නමුත් අපි ඒක එහෙම හිතන්නේ නැතුව පුළුවන් ස්වරූපයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් වැඩ කරගෙන ගියොත් එකයි එකයි එකතු වෙච්චාම දෙකයි නෙවෙයි. ඒ බහුගුණ වෙනවා. සමා දහස් ඇතියත් එකතු වෙච්චාම ඒක බහුගුණ වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් මේ පරමාර්ථ පැහැදිලි කරනවා. අපි ඉන්නේ බුද්ධ ධර්මයේ, අපි ඉන්නේ භාවනාවේ, අපි ඉන්නේ විපස්සනාවේ, අපි වැඩ කරන්නේ සතියේ කියලා දන්නවනම් ඊට පස්සේ අන්රිසර්වඩ් තමලඟ කිසිම ඉතිරියක් නැතුව පුදන්න ඕනේ. පුදන්න ඕනේ. කොහොමද දීපංකර පාදමූලී තවසේ වැටුනේ අසිතාපසය සාන්ති කකුල් දෙකේ මඩ ගෑවේ මගේ කර පිටේ යන්න කියලා. තමන්ගේ කාය ජීවිත නිර්පේක්ෂව මේ හදාගන්න බැරි පාර කොටස දුන්නා වගේ ආ මේ මට්ටමට ගියාට පස්සේ අර මම කලින් කියපු විදිහට නිවන් දැක්කා වගේ මහා මේ පිරිචිගතියක් එනවා. අපි ආපු પરම්පරාවේ ස්වාමීන් වහන්සේලා වැඩ කළ තියෙන හැටි පේනවා. ඉතින් ඒකට බැරි මොකද අපේ හිත පොඩ්ඩක් රිසර්ව් එකේ තියාගන්න හිතනවා. ෆුල් මොකද්ද 100% දාන්න කැමතියි. කෙනෙක් උපරිමේ කරන්නේ නැහැ. ඒ නිසා අපේ හැකියාවන් අපි දන්නේ නැහැ. අපේ හැකියාවන් දන්න අන්තිමටම එනර්ජි ශක්තිය හෝ දැනුම හෝ 100%ක්ම ගෙවලා දානවා. එතකොට අලුතෙන් ලිලක වතුර ගන්න ගන්න පිරෙනවා වගේ අමුතු ශක්තිය. අමුතු දෙනෙක් හිතනවා මෙහෙම ගියොත් මේ වෙහෙස වෙයි. මෙහෙම ගියොත් හපි වැටෙයි. මෙහෙම ගියොත් ලෙඩ වෙයි. මනං අනම්මනං කඩා. ඉදිරිය ඉන වැඩේ මේම නම් සතනේ මේම සුදුසුයි. දණින් වැඩි ජීවත් වෙනවට වඩා. ඉතින් ඒ නිසා මේ කෙලස් එක සතනේදී කිසි කෙනෙකුට වග වෙන්න ඕනේ. කිසි කෙනෙකුට කිසි කෙනෙකුගේ අධිකාරියකුත් නැහැ. 100 100ක් දරා කරන්නේ. ඒක ඒක තමයි මේකෙන් හම්බෙන Tamanට හම්බෙන මේ ගැම්ම යන්න පුළුවන් මොනවත් නැහැ. ඉතින් අර මේ බෝලේ අතර ගත්තා වගේ අරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් කොහොම කරුවත් මම කියන පණිවිඩය තේරෙනවා මේ එකමයි මම කියන්නේ නැවත නැවතත් කියමනේ. මේක සඳහා අපි කොහොමදත් අය විනාඩි 45ක් කරන් තියෙනවා. ඉතින් මම ආරාධනා කර දෙන්නවා මෙහෙත් මෙල්බන් වලත් ඉන්න කට්ටිය මොනවයි ප්‍රශ්න ප්‍රකාශන තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා. මේ මෙල්බන් වලට දැන් ඇහෙනවද මොකද තත්ත්වේ? ඇහෙනවා මේ ලයින් එකේ අතට තියෙන චිත්‍ර මම බලන්න ආයතරයක් සිග්නල් මාර වෙනකොට මෙව වෙනවා අද බිමල් එනවා කිව්වා මම බිමල්ට පොඩ්ඩක් බලන්න කියන්නේ. ඒ පැත්තේ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරගන්න කියන්නේ ඉන්නවනම් කවුරුත්. මේ ප්‍රශ්න නැත්නම් අපි ඊගාව ගාතාව කියමු. මේ මෙහෙමුත් නතු කරන්න දෙයක් නැහැ. ඒ අපි මෙල්බන් පැත්තේ ප්‍රශ්න නැත්නම් අපි ඊගාව ධම්මපද ගාතාවට යනවා. සඳහන් කරනවා දැනට නම් ප්‍රශ්නයක් වුණාක. හොඳයි. පිටක උපමට උපමට්ටමෙන් වැඩ වැඩෙත් නැත. කුහක බ්‍රාහමණයෙකු අරබ විසල්පුර කුරුගේ හල කින්දේ කින්තේ ජටාහි දුම්මේද කින්තේ අජින සාටියා අභ්‍යන්තරන්තේ ගහනං බාහිරං පරිමජ්ජති අන්නෝය දුම්මේද තේ ජටාහි කින් තේ අජින සාටියා කින් තේ අභ්‍යන්තරං ගහනං බාහිරං පරිමඤ්ඤති වාචය සිරුර රා දොස් මලින් පිළේ තිබියදී පිටපැත්තම සැරසීම ඊතා නිතරුය අර්ථ නුවර නැත්ත ඔබගේ ජටාවෙන් කිම ඔබගේ අඳුන් දිවිසමින් කිම ඔබගේ ඇතුළත කෙලසුන්ගෙන් ගැලසී ගත හිරුරා තුළ පිරී පවත්නේ රාගස්ය කෙලෙස්ය ඔබගේ ඇතුළත එසේ නොයෙක් කෙලෙස් වලින් පිරී පැවතුනත් පිටපත්ත පිරිමැදිනෙහිය දල මණ්ඩල බඳ වැහැරි තිවුරු යන නියපොත්තු සහිත අඳුන් දීසම් පොරවා තවස් පිරිකරින් පිටපත්තම පමණක් ඔබවන්නේහිය ජටාහි දල මණ්ඩලෙන්ය තපස්සප හැඟවීම සඳහා ඉරබැඳි අවුල් සහිත කොණ්ඩයෙන්ය මේ වර්ග 11 වන ගයේ විවරණය බලන්න අජින කාටියා අඳුන් දිවිසමින්ය තපස්සත දැක්වීම සඳහා තිබුර ප්‍රවණ ලද නියපතු වලින් යුතු අඳුන් අඳුන්වන් දිවිසමින්ය අබ්බන්තරං ඇතුළතය සිය පිරුර තුලය ගහනං ජවසීගත් භවය ධර්ම කැලසුන්ගෙන් පිරී පැවැත්මය බාහිරං පිටතය පිරුරේ පිටත පෙනෙන පිටියත් පෙනෙන පැත්තය පරිමජ්ජති පිරිමදි මෙහිය පිටපැත්තම හොබවන්නේහිය පිටතින් පමණක් මට පිළිතුර දැක්වෙන ඇස්බැති අස්බැතිමෙන් සිරුරක් පිටගත්තම හොබන්නේහිය ජටා දැරීමෙන්ද වැහැරි තව පිළිකර හැඳීමෙන්ද නියපොත සහිත අඳුන්වන් දීසම් පෙරවීමෙන්ද යන තව පිළිකරෙන් සිරුරේ පිටගත්තම උපමට්ටම් කරන්නේහිය නිදාණය දිවි රැකුමට මිනිසුන් මුලා කිරීම කුහක බ්‍රාහ්මණයා විසල් මහනුවරට නුදුරුව එක්තරා බ්‍රාහ්මණයෙක් කුඹුක් ගසකට නැග දෙපය පටලා අත්තක් බදාගෙන හිත යටපුරවම එල්ලී මෙසේ පවසයි. මට කිඟුල්වන් දෙනුම් 100ක් දෙන්න, විරුඳුම් දෙන්න. එසේ නොදුනහොත් බිම ඇති මැරි මේනුවර වනසමි, පාලි කෙරෙමි. ඔබගේ වසට ඔහුගේ වසට බිය වූ මිනිසු ඔහුට ඒ බෑ කපයා දුන්හ. ගහෙන් ගත ඒ බෑ රැගෙන වෙහෙර අසලින් යන ඔහු දැක වහන්ද ඔහු කළ කීදේ බුදුරදුනට සැලකලහ බුදුරද මහණෙහි ඔහු මිනිසුන් මුලා කරන්නෙහි කුහකයකි පෙර අන්දවිහි ඔහු දිවි රැකගත්තේ කුහකම් කොටයයි වදාළේය පෙර දිවි රැකීම සඳහා ජටා ගඳගත් හනවැහැරි ඇඳගත් නියපොතු සහිත අඳුන්වන් දිවිසම් පරවාගත් සොර තවුසෙක් වූ ඔහුට එක් සදහවතෙක් තලගොයි මසක් ලැබ රසට පිස ඉන් කොට්ටක් දුනි එය කා රස දැනී පසුව ඒ සදහවතාගෙන් මෙසේ ඇති සොර තවුසා පින්නත ඒ කුමන මතක්ද සදහවත තරගොයි මතකි මටය කෙනෙකුෙන් ලැබුණි ඒ තොරතවුසාගේ අසතුවා අසල තුමසට තලගොයි රජෙකු වෙසේ තලගොයි මස් රස වැනි නිතර පෙනෙන ඒ තලගොයි රජා මරා මස් කෑමට සිටියේය තවුසා දුරුමිත් ලුණු ඈ කුඩු බඩු සිඟාගෙන මිත් අරම තමා තලගොයි රජා මරන්නද දඬු කඩක් සංගවාගෙන තුමස අසල නිදන්නාක් මෙන් හොනි තලගොයා තුඹසෙන් එළියට ඇදෙන්නේ අද තවසා හිඳින සැටි නපුරයි හැඳි වහා තුඹස තුළට ඇදුනේ තවසා නොපැකිල දඬු කඩින් පහරක් පහර දුනි දඬු කඩ තුඹස හරහා වැටුනේය කලබය තුඹස තුලට ඇතිගෙන සොර තවසාණනි ඔබ වැනි ජටාවෙන් කීම හැඳි අනනරියෙන් කීම පෙර වූ අඳුනන් දිවිසමින් කීම ඔබගේ අතුලත නපුරයි කැමති ඒ නිමිති කොට අනුවනේ ඔබගේ හිතබැඳ ජටාවෙන් ප්‍රයෝජන කීම ඔබගේ නියපත සහිත හඳුන්වන දිස්සමින් ප්‍රයෝජන කීම ඔබගේ අතුලත ධර්ම කෙලෙස් වලින් ග්‍රහණය පිටගත් පමණක් පිළිමදින්නේ නියයි ඒ වදාළ තේක කිසිම ගාතම මොකද මේ ජටායි නෑ ජටාහි නගොත්තේන නෑ ජටා හෝති බ්‍රාහමණ යමි සත්‍යංච ධම්මෝච සෝ සුඛී සෝච බ්‍රාහමණ ඒකම තමයි මට උගක්කට්පන් කියන දෙවෙනි කියන ගාතාව වක්‍රාට මේ කිංතේජට හයිදින් මේද ඒක ඒක තමයි හැමතැනම මොකක් වෙලා තියෙන්නේ දැන් අද මේ වෙනකොට මේ ලංකාවේ පැහැදිලිවම ඔය මේ Hindu කීප දෙනෙක්ගේ බලපෑමට අදින්ම බලගාමින් පවතිනවා ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා වෙලා ඒ අර ස්වරූපේ තමයි පෙන්වන්නේ දැන් තාපසේගේ ස්වරූපේ පෙන්නලා ඉතින් කටයුතු කරගෙන ගියාම අර මිනිස්සු බෞද්ධ බෞද්ධින්ද ඕනේ කරලා තියෙන අර අවශ්‍ය සාම කරන කරන ජනෝසු වීමක් අර පිටරට යන්න හරි ඉගෙන ගැනීමක් හරි ඉතින් මිනිස්සු මොකක් හරි ඉන්ද්‍රජාලයක් කරනවා ඒ ඉන්ද්‍රජාලයක් කරනවා ඉතින් 10 15ක්වත් හරියනවා ඒක නැත්තේත් නෑ ඒක අපි පොඩි දෙයක් නෙවෙයි ඒ මනුස්සයාට ඒක ලොකු දෙයක් නෙවෙයි ඊට පස්සේ මොකක්වත් නෑ රහු බැඳගෙන ඒ කට්ටිය අනික් කට්ටියගේ යාළුවොත් එකතු කරගෙන අර මේ গোল্ডන් කී සිස්ටම් එක වගේ තමයි. දී ගයලා යනවා. තින් යනවා. අර සිදු කරන එකක් නයි සයිබාබා කියන්නේ ආම්බුනේ. මේ මේ කරලා ගන්න එක. ඔව්. මේක ලැබෙන සෑගට යාගේ වෙච්ච සෑගියට බොක්ස් එක සිල් කරලා දෙන්න බොක්ස් එකේ දෙනවා යටින් මේ බොක්ස් එකේ යටින් දෙනවා මේ නෑ මායි ඉතින් ඒක අදමි යා තව අනිත් ගොඩක් දෙනවා දීලා අකින් තමයි අර තියාගෙන ඊට පස්සේ ඊළඟ එක කතා කරලා මේ සිල් කරලා අර ඊළඟ දෙනවා කම්පිටර් එකේ තියෙන මගේ කම්පිටර් එකේ තියෙන ළමයි තාත්තලා මේ සායි බබා කියලා මේ මේවද වැඩ කියන. ඒ ගාල කටින් ගන්නවා ඒ ඒ කට ඇතුලේ ඒ ඒ වෙලාව අරවා අපිට තාරයක් දෙවියා. මොකද්ද මේ ගෝල්ඩන් කලර් බිත්තරයක් වත්. එම ගුලියක් කියන කියන්නේ. ඔව් මේව කළා ගන්නවා ඒ ලෙන්ස් මෙර ලෙන්ස් කරා මුහුත් කළා අරගෙන මෙහෙම කළා. දැක්මම තියෙන ෆිල්ම් එක කඩලා. ගෙනියන්න දෙන්නේ නැහැ ෆිල්ම්. මම හිතන්නේ මේ ඔය හැරි හංගගෙන ගිය එක. ඊළඟ මේ මේ ඒවා ෆිල්ම් කරනවා ඒ වගේ තුනක් වෙන්නවා. ගුණවතී නමයි ඒ වීඩියෝ ක්ලිප් එක මම අරන් ඉන්න පුළුවන් ටෙලිග්‍රාෆ් මැගසින් එකේ වත්තරේ දාලා තිබුණා ඒක කෝට් කරන්න බෑ ඒක කරලා තිනේ ඔක්කොම මේවා කරලා දාලා තිබුණා ඉතින් ඒ කොච්චර જાතිය වුණා මේ පැත්තෙන් ප්‍රසිද්ධ කරා ගොඩක් ඇතිනේ ඒ වගේ මනසෙත් තියෙනවා එතෙන් දුනත් යන කට්ටියක සද්ධාව බින්දෙන්නේ නැහැ ඒගොල්ලෝ දිගට කියන්නේ මේ මනසගේ තියෙන ඒ පරිසරයක් හදාගන්න ඒ පරිසරය කියන්නේ මිනිසුන්ගේ මේ සත්‍ය නැති වුණා ප්‍රශ්නයක් නැහැ ඉල්ලල වෙන්නලා කියලා අපොම දීලා ඉතින් ඒ නිසා මේ එක්ක සරස්වති ගන්නවා. එහෙම නැත්නම් කතරගම දිගරි මුඛා කරිමේ තියෙන තනිකර නිකන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන බුදුරජාණන් වහන්සේගෙන් එච්චරම ওই කියන සිලිලාරයක් හම් වෙන්නේ නැහැ. ඊට පස්සේ මුඛා කර එකක් ළඟ තියාගන්නවා. ඉතින් ඒක එදා ඉඳලාම ලංකාවේ ඉතිහාසයේ රජ්ජුරුවෝ මේ ලංකාවේ දෙවින්නාස කෙනෙක් ගත්තාම හරියන්නේ. ජාත්‍යන්තර වෙන්න දෙමළ දෙවින්නාස කෙනෙක් ගන්න ඕනේ. ඒ නිසා ඉන්දියාවෙන් දෙමළ දෙවින්නාස කෙනෙක් එනවා. ඒ දෙවින්නාසේ නෝඩ කියනවා මට සිව පන්සලක් නැත්තම් මට විහිළු වදිනවා. රජු කෙනා සිම්පල් නේ. ආගේ ගාව ළඟම සිව කෝවිලක් හදලා අනිත් එකනවා කියනවා මට මේ සරස්වති ආදාහන් නැතුව මට බෑ. පුල්ලාර කෝවිලක් කොහෙන්ද අන්න හැම පන්සලකම දැන් හැම මාලිගාවකම වටේට ඒ පල්ලි මෙව හතර තියෙනවා. ඉතින් රජුරෝ අර දෙවින්නාසයට බොහොම කැමතිද මේ දෙවි බොහොම ලස්සනයි. ඉතින් ওই හිල්ලම තමයි යන්නේ. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඒ තියෙන ඒ මායාවල් ටික හරියන්නේ නැතිවත් නෙමෙයි හරියන්නේවත් ඇති. නමුත් ඊට පස්සේ ගිහලා එළි වෙන දවසකට වෙනකොට මේ මෑතක දිනම් මම දැන තුන් හතර දිනකෙ සිද්ධ වුණා ජාත්‍යන්තර වශයෙන් ආයෙ මුකුත් නැ කඩාගෙන වැටේ. කඩාගෙන වැටලා බලනකොට අර මනුස්සලම තිබිලා තියෙන පුළුවන් තරම් කුහම කියන ගතිය විතරයි. අනික අපි මායා කරන ගති. ඉතින් ඒක මම දන්නේ මේ උගත්තු කන කෑම මේක. මොඩමිස්කයි අපි කියන සාමාන්‍ය සද්ධාන්තවන්සෝ කනවයි කියන එක ඒක තියෙන ස්වභාවෙනේ. ඊටාම උගත්. යෝගී ඊටාම උසස් නිලතල දරන යොමු ඉතාම අභීතව කටයුතු කරන ඇත්තෝ නිහින විදියට මේව තමයි අදහන්නේ. මේව දෙක තමයි යන්නේ. ඉතින් ඒක මේ අද කාලේ තිබුණ එකක් නෙමෙයි සර්වඥාන්ස වැඩ ඉන්න කාලේ ඉඳලම ජම්බුකාදීවගේ කතාව මේ කතාව. දිගටම යනවා. ඒ අර දවසක් සර්වඥාන්ස ඉන්න වෙලාවෙදීම එතනින් ජටිලෝ පස්සේ ගියාලු මේ කොතොල් රජුරෝ මේ සර්වඥාන්ස අවසන් අවසරයි ස්වාමීන් වහන්සේ කියලා අර පස් දිනකට වැඳලා. වැඳලා ඉවරලා ආයෙත් ඇවිල්ලා සර්වචනසේ ආව වාඩිලා ඉන්න ගමන් සර්වචනසේ මේ මේ මොකද්ද මේ සර්වචනසේ කියන සාංශ මේ කට්ටියට අභිඥා තියෙනවා මේ කට්ටිය මේ බොහෝම ඉර්ධි බල සහිත මේ බුද්ධ ශාසනය නෙමෙයි කියලා ඊට පස්සේ ඉතින් සර්වචනසේ දන්නවනේ මේ කතාව සර්වචනසේ කියලා තියෙනවා මේ ඔගොල්ලෝ ඔත්තු සේවාවේ ඉන්න කට්ටියක් කියලා එතන ඒ හැම තැනම වෙන දේවල් දන්නවා පස්සේ රජුරු කියනවා මාත් ඔයගොල්ලන්ගෙන් තමයි ඔප්පුලන්නේ. ඒ නිසා මේ මිනිස්සු හැම පිළිගන්නකම වෙන දේවල් දන්නවා. ඉතින් ඒක ලෝකයට වෙන්නේ අභිඥා තියනවා කියන්නේ. දැන් රහවත්න්සේ කාරණා කිව්වට පස්සේ කොහොමද දේවත් බාර ගන්නවා? මමත් මමත් ප්‍රාන්තවල දින තොරතුරු දැනගන්නේ ඕගොල්ලන්ටයි. කොහොමද හිතන්නේ මේගොල්ලෝ අභිඥාවෙන් කරනවා කියලා. අභිඥාවෙන් නෙවෙයි මේගොල්ලන්ගේ වැඩේම ගත කරන්නේ අර පහත් ජීවිත ගත කරන්නේ ඒ තොරතුරු අරගෙන ඒක මේ අභිඥා සූත්‍රයෙන් ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒව මෙච්චර මේ යුගයේ වුණත් සර්වචනන්සේ කාලේ වුණත් අවිද්‍යාව එහෙම නැත්නම් මේ මිත්‍යා දෘෂ්ටි ඒ මොන වෙනසක්වත් වෙලා නැහැ. ඔය මේ සිංහල බුද්ධ ආගම් කතා, බෞද්ධ රාජ්‍ය කතා, එනේ ලෝකේ වැඩි හරියක් ඉන්නේ බුද්ධ ආගම්කාරයෝ කියලා කිව්වට අනිකුත් ආගම් වල අතරත් නෙමෙයි මේක ඇතුළත උනත් එච්චරයි. අනිත් ආගම් වල නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. පෙත්ත කපලා තියෙන්නේ කතා කෙරුවොත්ම තියෙන්නේ ඔය වගේ ඇදහිලි තමයි. ඒ ඇදහිලි වලත් ඉන්ද්‍රජාලය. මැජික් තමයි කතා කරන්නේ. මේ ඇත්ත ඇති හැටි මේ ආනපාන බලනකොට මුල කොහොමද මැද කොහොමද කියලා බැලුවොත් මේගොල්ලෝ කියන්නේ මේ මොනවද කතා කරන්නේ? ඌ ආගමේ තියෙන දේවල්. ඕක ආගම නෙවෙයි. ඇත්ත තමයි නිසා අපිට අපිට ආගමක් නැති જાතියක්. මේ විපස්සනාට බැසට පස්සේ ඒ ආගම නැහැ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නයක් තියෙන බුද්ධ ආගමට බුද්ධ ආගමක් කියලා කියන්න පුළුවන්ද කියලා මොකද මේකේ තියෙන දර්ශනීය හැටියට තියෙන්නේ ඇති හැටිය බලන මිසක් කවදාහකවත් ඔය ඉන්ද්‍රජාල නැහැ. ඒ නිසා මේ පැවිදි වුණාට පස්සේ ගොඩක් එක තදින් බලපාන ගොඩනෙක් හේතු කරන්න හදනවා මේ গুপ্ত බල. ඒක গুপ্ত බල අදහන්න කියලා කියන නැත්නම් අපි ළඟ গুপ্ত බල තියෙනවයි කියලා මේ ඇඟට හේතු කරනවා. ඇඟට හේතු කරනවා කිය පාර කඳුපුර කිය වෙලාවේදී මේ අතරම එංගලන්තෙ හම්බෙච්ච නෝන හොදුනෝ ලස්සන තරුණ නෝන කෙනෙක්. ඇවිල්ලා කතා කරනවා කිව්වා මේ භාවනා කරනකොට මට මෙන්න මේකක් සිද්ධ වුණා මේක গুপ্ত බල. ඊට පස්සේ මම කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම නෙවෙයි මේක මොකක්ද කියලා මම කිව්වා මම ඌ අදහන්නෙත් නෑ මම ඌ පිළිගන්නෙත් නෑ මම ඌට උත්තර දෙන්න යන්නෙත් නෑ. ඇයි එහෙම කතා කරන්නේ බුද්ධ ආගම තිබෙත් රටවල කරන්නේ මේකනේ. මොකද ඒක තිබෙත් රටේ දින අපිට ඕන කරලා තියෙන්නේ මේ ඇත්ත ඇතියට දකින්න කියලා. ඒ කෙල්ලින්ම ගත්තත් මොකද මෙතෙක් කල නම් ඔබ වහන්සේ ඇදහුවා ඊට පස්සේ ඔබ වහන්සේ අදහන්නෙත් නෑ ඔබ වහන්සේට ගන්න විතරක් හොඳයි අපි ගන්න ගියොත් තීරියක් හොඳයි. අපිට මේ අභිඥා ගන්න ගියාම වහන්සලා ඊර්ෂ්‍යා කරනවා. ඊට පස්සේ වහන්සේ කියන්නේ අදහන්නේ මම ඒක දැහුවත් එකයි නැත්ත් එකයි කියන්න තියෙන මෙච්චරයි කියලා. ඉතින් ආයෙසර කැයිල කතා කරලා අනේ සාමනස අනුකම්පා කරලා. මේ මට මේ ඉන්න හද මේක ඇති කරගන්න මේක දිනුන මම කව එන්න නෙවෙයි ඔය සම්පූර්ණ මේ විපස්සනා කඩාගෙන යන්න හදන්නේ. ඔබ කෙලින්ම ඔය මොනවා ආවත් මූල කබ්බත්තාන හිත දාපන්. ඇයි ස්වාමීන් වහන්සේ මෙච්චර මේ මිනිස්සු හොයන දෙයක් මම ළඟට එන්න හදනකොට මේක මට ගන්න උදව් කරන්නේ නැත්තේ ඇයි මේකට මේ නරකයි කියලා කියන්නේ? අර තියෙන අර ඉන්ද්‍රජාල ගතිය මැජික් ගතිය ඇති කරගන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා උගෝ දෙනෙක් ටිකක් භාවනා කරලා ගුරු උරුමාරු කරනවා. අර ඉක්මනට අර වගේ මේ මැජික් හොයලා යන්න පුළුවන් ගුරු. ඉතින් ඒ ගියාට පස්සේ දෙන්නත් ගුරුවරු ඕන තරම් ඉන්නවා. ඒ තත්තම එක එක නට ඒක තත්තු දෙන්න මට්ටම් දෙන්න ලෝකෙට ප්‍රකාශ කරන තමනුත් ප්‍රකාශ කරන ඕන තරම් ගුරුවරු ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඒ ටිකක් මගට ගිහිලා කාලා අනික් ගන්න වැරදුනාට පස්සේ සරුවත් යනස්පත් දුක් කියනවා. ධර්මයක් තරදියට නියෝජනය කරනවා. ගුරුවරයා පිළිබඳව වැරදි මත ප්‍රකාශ කරනවා. නිකන් ඒක නිකන් බාගෙට තම්බිච්ච අල වගේ ඒක ඒව කන මිනිහගෙත් බදනක් වෙනවා. ඉතින් ඒ නිසා අර අලුතෙන්ම භාවනාවට යන අය හරියට පැටලව ගන්න. මොකද මේ ගා ගෝසාව තියෙන්නේ මේ ඔය වගේ මේ සංකර දේවල් වලටනේ. කලාතුකින් කෙනෙකුට තමයි හුඟක් පොර කාල පොර කාල තමයි හරියට ගුරුවරයෙක් අහුවෙන්නේ. හරියට භාවනා ක්‍රමයක් අහුවෙන්නේ. අහුවෙච්ච අලුත නම් හරි සීලාරයක් තියෙනවා. මම ගොඩ ආවනේ කියලා. උන් ටික කාලයක් යනකොට ඒකාකාරීකමක් එන්න ගන්නවා. ඒ මෙතන නෑනේ අර මැජික් නෑ ඒ වගේ මේ ගෝසාව නෑ මිනිස්සු යන්නේ නෑ. ඉතින් ඊට පස්සේ ආයෙ ඉස්සරයක් ආයෙ ගිහිල්ලා අර කරපු නරාවලටම අත දාන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඒක මේ හිත සලා ගන්න යන නරකයි. අපේ මමලා තාත්තලා වුණත් අපේම සහෝදර සහෝදරයෝ වුණත් අපේ මේ <laughs> කම්පා ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා ඉතින් අක්කාට බොහොම මාතෙන් පොඩියක් අනන්ත විරුද්ධයිලු. ලොකුවක් ඇවිල්ලා භාවනා කරන්න පොළඹා ගත්තා කියලා. ඊට පස්සේ ටිකක් භාවනා කරලා ඉවරලා කිව්වලු අපේ ස්වාමීන් වහන්සේත් ඒක කරන්න බෑ. මම එක දවසයි කිව්වේ කිව්වලු අනිත් අතට හතරෙන් ධ්‍යාන දක්වම ගියයි කිව්වා. මේ ස්වාමීන් වහන්සේත් එක්ක මෙච්චර වැඩ කරුවට අපිට කීනේ නියමෙ කියලා දෙන්නේ නැහැ කියලා තමන්ගේ මල්ලි ගණන් ගන්නවා. අර චතුත්ථ ධානය එක සැරේම කියලා දුන්නේ කනු නියම ගුරුවරයා කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද කරන්නේ? ඒ මගේ ගුරු නාද කියන්නේ. මොකද කරන්නේ? මම මජ්ජ පමජ්ජ පමාදේ අප්‍රමාදේ මද පමාව මදේ පමාදේ කියලා කියන්නේ මජ්ජ පමජ්ජ ඒ පමාදේට විරුද්ධ පද තමයි අප්‍රමාද අප්‍රමාද කියන්නේ සතිය මේ සාමාන්‍ය ත්‍රිපිටකයේ බැලුවත් අටුවා බැලුවත් අප්‍රමාද සමාන සත්‍ය කියලා බීජගණිතමේ සමානකම පෙන්වන්න පුළුවන්. ඒ සත්‍යයෙන් ඉන්නවට මේව වෙන්නේ නැහැ කියන්න බෑ. වෙනවා. උනාට පස්සේ hina යනවා. උනාට පස්සේ තේරෙන පටන් ගන්නවා අනේ මේව වාස්තේනේ අපි යන්නේ. මේව පස්සේ අපි ගියේ. මේවනේ අරගොතේ හැම මේවනේ අපිට දුන්නේ. නමුත් දැන් නම් හොඳට තේරෙනවා මේ පොඩි කාගේ ප්‍රශ්නියටයි අර උණුසුමටයි අත ගාට අසුචි. දැන් අත ගන්නෑ. ඉතන වත්තරුණුත් එකයි අසුචිත් එකයි කක්ක කරගුවාම ඔකට ටිකක් ගාගත්තට ඔකේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ විතර අත ගන්නකොට. දැන් අත ගෑවොත් නිකන් ලැජ්ජාවක් තියෙනවා අසුචිනේ. එදා අත ගාපු දෙයිනේ කියලා හිතෙනවා. ඉතින් අන්න ඒ වගේ සතියට ගියාට පස්සේ දෙනවා බුදුහාමුදුරු කපාගෙන ගිහිල්ලා තියෙන්නේ මොන වගේ කැලයක්ද කියන එක. මොන තරම් මේ එලිකිරිල්ලක්ද එලි කරලා තියෙන්නේ. ඒ එලිකිරිල්ල එදා දෙනුවට අදට ලාභයක් නැහැ. අදත් සම්පූර්ණයෙන්ම අර කැලේ කපාගෙන යනවා. ඒක මේ බුදුහාමුදුරුගේ පාර කියලා එහෙම පාරක් නැහැ. එතන එතන උපයන්න ඕනේ මධ්‍යම ප්‍රතිපදා හොයන්න ඕනේ. ඒක සම්පූර්ණ අවදි භාවයයි ඒ අර වැඩ කරන පිරිසක් එක්ක ඉන්න ගතියයි. ඒ වගේම Tamanne වර්ධින්න පුළුවන් කියලා නිහතමානීකම. උගම මේ මේ අර සංස්කෘත ශෝකයේ සඳහන් කරලා තියෙනවා සත්‍ය මතු වෙන්නේ බලාපොරොත්තු සුන්වීමුත් එක්කමයි. සත්‍ය එනකොට හැම වෙලාවෙම පෙරදිච්ච ගතියක් දැනෙනවා. තනි වෙච්ච ගතියක් දැනෙනවා, කොටු වෙච්ච ගතියක් දැනෙනවා. ඒ ජනප්‍රිය සීලාර එනවනම් සත්‍ය නෙමෙයි. මේ දෙක එකට එන්නේ නැහැ. ඒ නිසා අර පෙරදිල්ල වැරදිල්ල එනකොට ඒ පෙරදිල්ල පෙරදිල්ල ඇවිල්ලා ඒ රැල්ල නැගලා යන කම්ම ඉවසගෙන හිටපෙන්නට සත්‍යයයි ජයග්‍රහණය දෙකම ලැබෙනවා. අර අතරමඟදී දාලා මේක හරිනේ මේක මේ මේ <clears throat> ලෝක ක්‍රමේ නෙමෙයි උගදෙනකින් අනිත් පැත්ත කියලා අර පරාජය සහ පශ්චාත්තාපේ අතරමඟ ඇතහැරියොත් ධර්මයත් අතහැරෙනවා. Taman කියන බණ සම්පූර්ණ නාස්තික වෙන්න පටන් ගන්නවා. ඉතින් අර ගොඩ දෙනෙක් ඉන්නේ අන්න එතන මේ යෝගාවචරය නෙවෙයි ගුරුවරු උපදෙස් දෙන කර්මස්ථානාචාර්යවරුන් ඔන්න පැටලිච්චනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ දැන් මොකක්ද ඊගාට කියන්න ඕනේ කියලා. මිනිස්සුත් එනවා. ඉතින් ඒ නිසා අර කියන බොරුවම අර මේකෙදි වගේ අර මුගතියට දමලා ගැහුවාගේ පොල්ලෙන් මුගතිය ඇතුළට ගිහිලා කියනවා ඔන්න ඔබ ඔතෙක්කල් බඳින්න ඉඳපු ජටාවේ රඟ තේරෙනවා මාව මරන්න තමයි මේ ළඟලා ඉන්නේ කියලා. ඉතින් ඒක තන්නි කරම ලාභ සත්කාර සම්මාන කියන තනි විශේෂය තියෙනවා. ඒ සත්‍යයත් ලාභ සත්කාරත් කියන දෙක හරියට ප්‍රතිවිරුද්ධ පැද්දකේ තියෙන්නේ සර්වඥයන් සඳහන් කරලා තියෙන දෙක දෙපැත්තට යන්නේ කියලා. අඤ්ඤෝයි ලාභ සක්කාර ධම්මානෝ අඤ්ඤෝ නිබ්බාන ගාමිනී පටිපදා. ඒ නිසා මේ දෙක මැද සමබර භාවය හොයන එක හැම කෙනෙක්ම පෞද්ගලිකව උපයන්න. කවදාකවත් මේ අහවල් පොතේ අහවල් සූත්‍රයේ එක තියෙනවයි කියලා නෑ. ඒ නිසා අවදි භාවයේ සතිය නැත්නම් අප්‍රමාදයේ තියෙන කෙනාට නම් හිතගෙන හිටියත් ඉඳගෙන හිටියත් නිදාගෙන හිටියත් කොයි වෙලාවෙත් තේරුම් ගන්න ඕනේ හැම චිත්තක්ෂණයෙම ෂණ සම්පත්තිය තේරුම් ගන්න එකයි මධ්‍යම ප්‍රතිපදා තේරුම් ගන්න එකයි කාටවත් පවදින්න බෑ. වරදින හැම වෙලාවෙදීම මේ වැරද්ද නැවත සීපත් කළ ප්‍රෝජෙන්ට අරගෙන නිවැරදි වීම සඳහා කටයුතු කරන මිස වැරදෙන්නෙම නැති ක්‍රමයක් නැහැ. ඒකදී සර්වඥාන්ස ඒක වැඩිම කාලයක් පාරමිතා පුරලා දිනවා හැම වැරද්දක්ම වෙන්න ඇරලා මුලමඳාක දැකලා. ආයෙ ඊට පස්සේ ඒක වෙන්නේ. ඊට පස්සේ කවුරු හරි වරද්දනකොට ආ මෙයා ඉන්නේ මුලද දැන් ඉන්නේ දැන් මැදද දැන් අගද කියලා තේරෙනවා. ඊට පස්සේ ඉතින් උන්වහන්සේ දන්නවා ගොඩ ගන්න නම් දැන් වේද දෙඩේ අල්ලගත්තනේ. ඒකේ තමයි ඒකී වසින්න තියෙනවා. අපිට ඒක ඉවසීමේ ශක්තියක් නැහැ. අපි ඉතින් හැම වෙලාවෙම හිතනවා මේ ගුරුවරයා ගාව නම් කිලින්ම ෂෝට් කට් එක තියෙයි. මේ ක්‍රමයේ තුල තියෙයි. ඒ කියන්නේ අපි අනවශ්‍ය අධිකාරියක් පනවගෙන තියෙනවා අනවශ්‍ය විශ්වාසයක් ඇති කරගෙන තියෙනවා. එහෙම කරන්න පුළුවන් කමන්නේ. දැන් අපිට මේ ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් සාකච්ඡා නැවත කරමු විනාඩි 15ක් විතර තව වැඩි කාල තියෙනවා මේ නවතාතු හම් වෙනවා නම් හම් වෙන්නේ ජූලයි මාසේ ජූන් මාසේ මොනවක්ද කරන්න වෙලාවක් ඉන්නේ ජූලයි මාසේ 11 වෙනිදා විතර වගේ තමයි ආයෙ නැවත මේ මේ මේ වගේ සාකච්ඡාවකට අපිට අවස්ථාව වාරේ පැමිණෙන්නේ ඉතින් අපි බලාපොරොත්තු වෙමු මේ දවසක් ආවොත් අපි එදාට සාකච්ඡා කරන්න. ඒ මේ මෙල්බර්න් වල පැත්තේ ප්‍රශ්න මොනවාක්වත් නැත්නම් අපි සාකච්ඡාව මෙතනින් නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. තියෙනවා නම් මතු කරගමු නැත්නම් අපි සාකච්ඡාව නිම කරන්න පෙළඹෙමු. මේ අපි නම් ගාථා සජ්ජායනාවේ මේ වැඩ පිළිවෙල පරිම සාකච්ඡාවට ඉවර කරනවා. එත්තාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං අබ්බේ දීවානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා එත්තාතාචනම්මි ඊසම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාතාචනම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං ආකාදත්තාච බුම්මත්තා දේවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාදත්තාච බුම්මත්තා දේවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මංකරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතිනෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතිනෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛාවන්තං හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු තතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු තතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාධෝ හොතු